සමගින් ධර්මානුශාසනාව අද අඟහරුවාදා උදෑසන මේ උතුම් වූ ධර්මානුශාසනාව පැවැත්වීම සඳහා අපගේ සදහම් මැදිරිය වෙත වැඩමවා වදාළ ගෞරවනීය ධර්මදේශකයාණන් වහන්සේ මහව ඉපලෝගම ශ්‍රී බෝධිරුක්කාරාමාධිකාරී ශ්‍රී ලංකා බෞද්ධ හා පාලි විශ්වවිද්‍යාලයේ පාලි අධ්‍යයන අංශයේ අංශාධිපති මහාචාර්ය පූජනීය මොරගොල්ලාගම උපරතන ස්වාමීන් වහන්සේ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 සමංකප්පේති ජීවිකං සම්භතං අනුරක්කති සද්දෝ සීලේන සම්පන්නෝ වදඤ්ඤෝ වීත මච්චරෝ නිච්ඡං මග්ගං විසෝදේති සොත්තා සම්පරායිකං ඉච්ඡේතේ අට ධම්මාච සද්ධස්ස ඝරමේසිනෝ අක්ඛාතා සච්චනාමේන උභයත්ථ සුඛාවහා දිත්ත ධම්ම හිතත්තාය සම්පදාය සුඛාය ච ඒව මේතං ගහඨානං ඡාගෝ පුඤ්ඤං පවද්දති සාදු සාදු ධර්ම ශ්‍රවණාබිලාසී සදහැවත් වාසනාවන්ත කාරුණික පින්වතුනි පින්වතියනි මෙතෙන් පටන් පින්වත් හැමදෙනාම සූදානම් වන්නේ ශ්‍රී ලංකා ගුවන්විදුලි සංස්ථාවේ සදේශීය සේවය ඔස්සේ විසිරුවා හරියුන් ලබන මේ උතුම් ධර්මදේශනාව ශ්‍රවණය කරලා ධර්මානිසංස ලබා ගැනීමටයි පින්වත් හැම දෙනාගේම අපේක්ෂාව බලාපොරොත්තුව. අද මේ අවස්ථාවේදී දේශනා කරනු ලබන උතුම් වූ ධර්ම දේශනාව සඳහා මා විසින් මාත්‍රිකා කරන්ට යෙදුන ගාථා කීපය සඳහන් වෙන්නේ සූත්‍ර පිටකයේ අංගුත්තර නිකායේ අට්ඨක නිපාතේ සඳහන් වෙන උජ්ජය කියන සූත්‍රයට පින්නතුනි අපේ සම්මා සංබුදුරජාණන් වහන්සේ සවැත් නුවර ජේතවනාරාමේ වැඩ වාසය කරන කාලයේ උජ්ජය නම් ඇති බ්‍රාහමණෙක් සම්මා සම්බුදුරජාණන් වහන්සේ ගාවට ගිහිල්ලා උන්වහන්සේ සමග සතුරු සාමීචයේ යෙදිලා සැප දුක් ගැන ਵਿਚාරලා උජ්ජේ කියන බ්‍රාහමණයා බුදුරජාණන් වහන්සේගෙන් ප්‍රශ්නයක් අහනවා. මොකක්ද මේ ප්‍රශ්නය? එතුමා බුදුරජාණන් වහන්සේගෙන් අහනවා ස්වාමීනි අපි පිටත වාසය සඳහා යාමටයි සූදානය දිට්ඨ ධම්ම සුඛාය මෙලව හිතසුව පිනිස පරලොව සුව පිනිස සම්පරාය මෙලව සුව පිනිස පරලොව හිත පිනිස පරලොව සුව පිනිස උපකාරී වන ධර්මයක් ඇතනම් දේශනා කරන්නේ කියලා <clears throat> බුදුරජාණන් වහන්සේගෙන් ඉල්ලීමක් කළා අනේ ඉල්ලීමට අනුව අපේ බුදුරජාණන් වහන්සේ දේශනා කොට වදාළ ඊටමත් වටිනා ධර්මකාරණා කීපයකුයි මා මේ අවස්ථාවේදී පින්වත් ඔබ හැම දිනාටම පැහැදිලි කරන්න බලාපොරොත්තු වෙන්නේ. ඒ නිසා මේ ධර්ම දේශනාව ශ්‍රවණය කරන ඔබ හැම දිනාම කල්පනා කරන්නට ඕනේ අපේ බුදුරජාණන් වහන්සේ අසංකේය කල්පලක්ෂ හතරක් මුළුල්ලේ පාරමී ධර්මයන් පූර්ණේ කරලා මේ උතුම් වූ ශ්‍රී සද්ධර්මය අවබෝධ කරගෙන ලෝකයාට දේශනා කළේ ඒ අන් කිසිවක් නිසා නෙවෙයි. මේ සංසාරයේ සැරිසරන සත්වයාට තමන්ගේ මෙලව ජීවිතය සාර්ථක කරගන්න. ඒ වගේම පරලොව ජීවිතය සාර්ථක කරගන්න. මිනිසෙක් වශයෙන් මේ ලෝකේ ඉපදුනායින් පස්සේ අපි ඉපදුන දවසේ පටන් මරණය දක්වා මැරෙන මොහොත දක්වා මේ ලබාගත්තා වූ මනුස්ස ජීවිතය සැබෑවටම සාර්ථක කරගත් මිනිස් ජීවිතයක් බවට පත් කරගන්න ඕනේ. දුර්ලභ වූ මිනිසත් බවක් ලබාගෙන ඒ ලබාගත් මනුස්ස ජීවිතය සාර්ථක මනුස්ස ජීවිතයක් බවට අපි පත් කරගත යුතුයි. ඒ වගේම සංසාරයේ සැරිසරන අපි සදාකාලිකව මේ ලෝකයේ ජීවත් වන්නේ අපි අනිවාර්යයෙන්ම යම් දවසක මේ ලෝකේ ගත කරන්න පුළුවන් උපරිම අවශ්‍ය භුක්ති විඳලා අපි අනිවාර්යයෙන්ම මරණ තත්ත්වයටපත් වෙනවා මරණය නැමැති ධර්මතාවයට අපි යටත් වෙනවා ඒ නිසා ප්‍රතජන සත්වයක් වශයෙන් අපි මරණයටපත් වෙනකොට බුදුරජාණන් වහන්සේගේ දේශනාවට අනුවම අපි තේරුම් අරන් තිබෙනවා ඒ සත්වයා නැවත වතාවක් සංසාරයේ කොතනක හෝ උත්පත්ති ලබනවා කර්මානුරූපීව. ඒ නිසා මේ ලබාගත් මනුෂ්‍ය ජීවිතය අපේ ඊළඟ භවයේදී පහතට හෙලා ගන්න නැතුව දුගතිගාමී වෙන්නේ නැතුව සුගතිගාමී තත්වයට දිව්‍ය ලෝක සම්පත්, මනුෂ්‍ය ලෝක සම්පත් අපිට ලබා ගන්න පුළුවන් නම් අන්න ඒ තනත්තාගේ මෙලව ජීවිතයක් සාර්ථකයි පරලොව ජීවිතයක් සාර්ථකයි ඒ නිසා මේ අවස්ථාවේදී මේ සිහිපත් කරන ධර්ම කාරණාවන් ඔබ හැම දිනාටම විශේෂයෙන් ගිහියෙක් හැටියට ගිහි ජීවිතය සාර්ථක කර ගැනීම සඳහායි මේ කාරණාවන් පැහැදිලි කරන්නේ. ඒ නිසා අපේ බුදුරජාණන් වහන්සේ දේශනා කොට වදාළ මේ උතුම් ශ්‍රී සද්ධර්මය හැම දිනාම බුද්ධ ධම්ම සංඝ කියන ත්‍රිවිධ රත්නය පිළිබඳව ඒ වගේම සූවිසි මහා ගුණය පිළිබඳව තමන්ගේ හදවතේ විශ්වාසයක් ශ්‍රද්ධාවක් ඇති කරගෙන මේ උතුම් සී සද්ධර්මයේ ශ්‍රවණය කරලා තමන්ගේ මෙලව ජීවිතයත් තමන්ගේ පරලොව ජීවිතයත් සාර්ථක කරගන්නවා කියන අදිෂ්ඨානය හදවතේ ඇති කරගෙන හැමදෙනාම මේ ධර්ම දේශනාව ශ්‍රවණය කරන්ට ඕනේ. මම මේ සූත්‍ර දේශනාවේ අවසානයේ සඳහන් වෙන ගාථා කීපයක් තමයි මාත්‍රිකා වශයෙන් ඔබට දේශනා කොට වදාළේ. උත්ථාතා කම්ම දෙයේසු අපමත්තෝ විධාතවා සමංකප්පේති ජීවිකං සම්භතං අනුරක්ඛති. සද්දෝ සීලේන සම්පන්නෝ වදඤ්ඤෝ වීත මච්චරේ නිච්ඡම් මග්ගං විසෝදේති සොත්තානං සම්පරායිකං ඉච්ඡේතේ අට්ඨ ධම්මාච සද්ධස්ස ගරමේසිනෝ අක්ඛාතා සච්චනාමේන උභයත්ත සුඛාවහ දිත්‍ය ධම්ම හිතත්තාය සම්පරාය සුඛායච ඒවමේතං ගහට්ටානං ඡාගෝ පුඤ්ඤං පවද්දති පින්වත්නි මේ ગાථා හතරේ සරල අදහස අපි සංක්ෂිප්ත කරලා අරගත්තොත් මේ ગાථා හතරෙන් පැහැදිලි කරන්නේ මේ සූත්‍ර දේශනාව පුරාවටම අපේ බුදුරජාණන් වහන්සේ දේශනා කොට වදාළ පැහැදිලි කරන්ට යෙදුන ඒ ධර්ම කාරණාවන් කීපය. මෙහිදී සඳහන් කරනවා උත්තාතා කම්ම දෙයේසු. අපි මේ ලෝකයේ ඉපදුනායින් පස්සේ අපේ මෙලව ජීවිතය සාර්ථක කරගන්න අපිට විවිධාකාර කර්මාන්තයන්හි ලියනෙල්ල සිද්ධ වෙනවා. එනිසා යම් කර්මයක් කරන යම් කර්මාන්තයක නියැලෙන පුජ්‍යලයා උත්හාන වීරිය යුක්තව කටයුතු කරන්න ඕනේ. ඒ වගේම අප්‍රමාදී භාවය අවශ්‍යයි. ඒ වගේම විධානය අවශ්‍යයි. ඒ වගේම තමන් යමක් හරි හම්බ කරනවා නම් ඒ හරි හම්බ කරගත් දෙයින් තමන්ගේ ජීවිතය සමව පවත්වාගෙන යන්න අවශ්‍යයි. ඒ වගේම තමන් රැස් කළ දේවල් අපි ආරක්ෂා කරගන්නට ඕනේ. ඒ වගේම තමයි අපි ගාව තිබෙන්නට ඕනේ යහපත් දෙහිමි ජීවිතයක් ගත කරන පුජ්‍යලයන් හැටියට අපි ගාව තිබෙන්න ඕනේ ශ්‍රද්ධාව ඒ වගේම සීල සම්පන්න භාවය ඒ වගේම අපි ගාවට යම්කිසි පුජ්‍යලයක් එනවා නම් ඉල්ලාගෙන ඔවුන්ගේ වචනයන් අපිට වටහා ගැනීමේ ඥාණය අපිට තිබෙන්නට ඕනේ ඒ වගේම තමයි තමන් ගා තිබෙන්නට ඕනේ පහ වූ මසුරු මල ගති තමන්ගෙන් ඉවත් වෙලා තිබෙන්න ඕනේ එවැගේම බුදුරජාණන් වහන්සේ දේශනාකට වදාළ මෙලව ජීවිතයත් පරලොව ජීවිතයත් සාර්ථක කර ගැනීමට උපනිශ්‍රය වන ඒ මාර්ගය අපි පැහැදිලි කර ගන්න ඕනේ. ඒ වගේම ගිහියෙක් වශයෙන් මෙලව ජීවිතයත් පරලොව ජීවිතයත් සාර්ථක කර ගැනීම සඳහා ගෘහ ජීවිතයේ ගත කරන, ගිහි ජීවිතයේ ගත කරන, ගෘහ වාසයේ යෙදෙන හැම කෙනාම මේ සූත්‍ර දේශනාවේ පැහැදිලි කොට ඇති කරුණු 8 ඉතාමත්ම හොඳින් අවබෝධ කරගන්න ඕනේ. මොකද මෙලව ජීවිතයත් පරලොව ජීවිතයත් කියන මේ දෙලවම අර්ථ සිද්ධිය සලසාලන දෙලව සැපසදාලන දෙලවට හිත පිණිස උපකාරී වන ඒ කාරණාවන් අටක් අපේ බුදුරජාණන් වහන්සේ මේ සූත්‍ර දේශනාවේ පැහැදිලි කොට වදාලා. ඒ නිසා මෙලව හිත පිණිස පරලව හිත පිනිස යම්කිසි පුජ්‍යලයේ ගිහියෙක් වශයෙන් මේ කරුණු අට අනුගමනය කරනවා නම් ඒ තැනැත්තාට නිරන්තරයෙන්ම පින් සිද්ධ කරගන්න අවස්ථාව ලැබෙනවා කියන මෙන්න මේ සරල අදහස තමයි මම මාත්‍රිකා කරන්ට යෙදුන සඳහන් කරන්ට යෙදුන ගාථාවල සරල අදහස. දැන් අපි හොයා බලන්න ඕනේ මේ උජ්ජය කියන බ්‍රාහමණයා බුදුරජාණන් වහන්සේ ගාවට ගිහිල්ලා බුදුරජාණන් වහන්සේගෙන් විමසාපෝ ප්‍රශ්නයට අපේ බුදුරජාණන් වහන්සේ දුන්න පිළිතුර කුමක්ද කියලා. පින්නතුනි මේ බ්‍රාහ්මණයා බුදුරජාණන් වහන්සේගෙන් අහන්නේ යේ අම්හාකං අස්සු ධම්මා ditta ධම්ම හිතාය ditta ධම්ම සුඛාය සම්පරාය හිතාය සම්පරාය සුඛාය ස්වාමීනි මෙලව හිත පිනිස මෙලව සුව පිණිස පරලොව හිත පිණිස පරලොව සුව පිණිස හේතු වෙන යම් කාරණාවක් ඇතනම් අපිට දේශනා කරන්න අපේ ජීවිත සාර්ථක කර ගැනීම සඳහා පින්නතුනි බුදුරජාණන් වහන්සේ මේ බ්‍රාහමණයාට ධර්මයේ දේශනා කරමින් කාමත්ම ලස්සන්ට ඊටමත් පැහැදිලිව ඊටමත් වටිනා ධර්ම කාරණාවන් අටක් දේශනා කොට වදාළා බුදුරජාණන් වහන්සේ පැහැදිලි කරනවා චත්තාරෝ මේ බ්‍රාහමණ ධම්මා කුල පුත්තස්ස ditta ධම්ම හිතාය සංවත්තಂತಿ ditta ධම්ම සුඛාය බුදුහාර දේශනා කරනවා බ්‍රාහමණය යම් කුල පුත්‍රයෙකුට මෙලව හිත පිනිස එවැගේම පරල මෙලව සුව පිනිස හේතු වන උපනිශ්‍රය වන මෙලව හිත සුව පිනිස පවතින ධර්මකාරණාවන් හතරක් තිබෙනවා. කත මේ චත්තාරෝ මොනවද මේ හතර? උත්තාන සම්පදා. ආරක්ක සම්පදා. කල්යාණ නිත්‍යතා. සමජීවි කතා. බුදුහාර දේශනා කරනවා උත්තාන සම්පදාව, ආරක්ක සම්පදාව, කල්යාණ නිත්‍යතාව සහ සමජීවිකා කියන මෙන්න මේ කාරණාවන් හතර මෙලව හිත පිනිස මෙලව සුව පිනිස පවතිනවායි කියලා. ඒ වගේම බුදුරජාණන් වහන්සේ පැහැදිලි කරනවා මේ බ්‍රාහමණයාට කතමාච බ්‍රාහමණ උත්තාන සම්පදා බ්‍රාහමණය මොකද්ද මේ උත්තාන සම්පදා කියලා කියන්නේ? ඉද බ්‍රාහමණ කුල පුත්තෝ යෝ කම්මට්ඨේන ජීවිකං කප්පේති යදි කසියා යදි වනිජ්ජාය යදි ගෝරක්කේන යදි ඉස්සත්තේන යදි රාජපෝරිසේන යදි සිප්පඤ්ඤතරේන තත්ත දක්කෝ හෝති අනලසෝ තත්රූපායාය විමංසාය සමන්නාගතෝ අලංකාතුං අලං සංවිධාතුං අයං උච්චති බ්‍රාහ්මණ උත්තාන සම්පදාදී වශයෙන් බුදුරජාණන් වහන්සේ පින්නතුනි මේ කාරණාවන් එකක් එකක් පාසා ඊ타ත්ම පැහැදිලිව මේ බ්‍රාහමණයාට දේශනා කරනවා. එහෙමනම් මෙලව හිත පිනිස එවැගේම මෙලව සුව පිණිස උපකාරී වෙන කාරණාවන් හතරක් තිබෙනවා. ඒ කාරණාවන් හතර තමයි උත්හාන සම්පදා, උත්හාන වීර්ය අපිට තිබෙන්නට ඕනේ. ඒ වගේම ආරක්ක සම්පදා, ආරක්ෂා සම්පත අපිට තිබෙන්නට ඕනේ. ඒ වගේම කල්යාණ මිත්‍රතා, යහපත් මිත්‍ර සේවනයක් තිබෙන්න ඕනේ. ඒ වගේම තමන්ගේ ජීවිතය සමෝපාත්වා ගන්න ඕනේ. මා ඔබට මේ අවස්ථාවේදී සූත්‍ර දේශනාවේ සඳහන් වෙන ආකාරයට උත්හාන සම්පදාව කියන්නේ කුමක්ද කියලා පැහැදිලි කරන්න යෙදුණා. බුදුහාමුදුරු දේශනා කරනවා මේ උත්හාන සම්පදා කියලා කියන්නේ මේ ලෝකයේ ඉපදිච්ච යම්කිසි කුල පුත්‍රයෙක් තමන්ගේ ජීවිකා පවත්වාගෙන යාම සඳහා විවිධාකාර කර්මාන්ත කරනවා. ගොවිතැන් කරන්න පුළුවන්, වෙළහෙළදාම් කරන්න පුළුවන්, ඒ වගේම මේක ආකාරයේ අපිට හි සැකසීම ආදී විවිධ කර්මාන්තවල යෙදෙන්න පුළුවන්. ඒ වගේම රාජ්‍ය සේවයේ නියැලෙන්න පුළුවන්. ඒ වගේම විවිධාකාර ශිල්ප ශාස්ත්‍රවල යෙදෙන්න පුළුවන්. මෙන්න මේ ආකාරයට අපි විවිධ කර්මාන්ත කරනවා. අනේ කර්මාන්ත කරන අතරතුරේදී Tamange කර්මාන්ත සාර්ථක කර ගැනීම සඳහා අපට අවශ්‍යයි උත්හාන වීරිය. අනලස් භාවය කම්මැලිකමෙන් ඈත් වෙලා කම්මැලිකමෙන් තොර වෙලා තමන්ගේ කර්මාන්ත සාර්ථක කර ගැනීම සඳහා අපි උදේ රෑ දවල් නොබලා අවුව වැස්ස සීතල නොබලා එවැගේම තමන්ගේ නිදිමත පිළිබඳ නොසිතා සමහර වෙලාවට යමෙක් කල්පනා කරන්න පුළුවන් දැන් උදේ වැඩි එවැගේම දැන් රෑ වෙලා දැන් වැස්ස දැන් අවුව දැන් නිදිමතයි මේ ආදි වශයෙන් කල්පනා කරලා උත්හාන වීරය පසෙකට දාලා තමන්ගේ කර්මාන්ත අප්‍රමාදී භාවයෙන් තොර වෙලා පමා කරනවා. මේ අයට තමන්ගේ කර්මාන්ත සාර්ථක කරගන්න පුළුවන්කමක් නැහැ. එනිසා මෙලව ජීවිතය සාර්ථක කර ගැනීම සඳහා අපට අවශ්‍යයි ඒ අවශ්‍ය වෙන ප්‍රධානම කාරණාව එකක් තමයි උත්හාන සම්පදාව කියන්නේ තමන් ආරම්භ කරපු කර්මාන්ත ඉදිරියට පවත්වාගෙන යාම. දෙවෙනි කාරණා බුදුරජාණන් වහන්සේ පැහැදිලි කරනවා ආරක්ක සම්පදා. අපි යමක් හම්බ කරනවා. හැබැයි මේ හම්බ කරන දේ නිකම්ම නිකං හම්බ කිරීමක් නෙමෙයි, හරි හම්බ කිරීමක් වෙන්න ඕන. ඒ කියන්නේ හරි විදිහට හම්බ කරන්න ඕන. ධාර්මිකව යමක් උපයාස අපයා ගන්න ඕන. අපි ගොවිතැන් කරනකොට වෙලහෙනදාම් කරනකොට රාජසේවයේ නියැලෙනකොට මේ හැම අවස්ථාවකදීම කල්පනා කරන්න ඕනේ තමන් මේ උපයන දේවල් අපි ධාර්මික උපයාස අපයාගත් දේවල් කියලා. ඒ ආකාරයට ධාර්මික උපයාස අපයාගත් දේවල් ආරක්ෂා කරගැනීමේ ශක්තිය තමන්ට තිබෙන්න ඕන. අපි කල්පනා කරන්න ඕනේ මේවා අවුවෙන් විනාශ වෙන්න පුළුවන්. වැස්සෙන් විනාශ වෙන්න පුළුවන්. ඒ වගේම ගින්නෙන් විනාශ වෙන්න පුළුවන්. ස්වර සතුරු අරගෙන යන්න පුළුවන්. තමන් අප්‍රිය කරන අකමැති තමන්ගේ ඥාතීන් මේවා දැහැ ගන්න පුළුවන්. ඒ වගේම තමයි සමහර වෙලාවට රාජ රාජ රජේ විසින් රජුරුවන් විසින් මේවා රාජසන්ත කරන්න පුළුවන්. මෙන්න මේ ආකාරයට තමන් උපයා සපයාගත් දේවල් තමන්ට අහිමි වෙන්න පුළුවන් කියලා කල්පනා කරලා අපි තමන් හරි හම්බ කරපු දේවල් ආරක්ෂා කර ගැනීමට අවශ්‍ය කරන විධි විධාන සකස් කරගන්න ඕනේ. ඒ නිසා අපි භෝග සම්පත් උපයා සපයා ගැනීම අවශ්‍යයි. ඒ වගේම උපයා සපයාගත දේවල් අපි ආරක්ෂා කරගන්නත් ඕනේ. ඒක දෙවෙනි කාරණාව. මෙලව ජීවිතය සාර්ථක කර ගැනීමට අපිට ඒක ඉතාමත් අවශ්‍යයි. දැන් සමහර වෙලාවට දැන් කල්පනා කරන්න පුළුවන් අපි මේ හරි හම්බ කරපු දේවල් අපි බැංකුවේ තැන්පත් කරලා තිබුණාම අපිට ඒක ආරක්ෂාවයි කියලා. නමුත් සමහර වෙලාවට එවැනි තත්වයන් පවා අපට අනාරක්ෂිත තත්වයන් බඩපත් වෙනවා. ඒ නිසා අපි කල්පනා කරන්න ඕනේ යමක් තැම්පත් කරනවා නම් ඒ තැම්පත් කරන ආයතනය විශ්වාසවන්ත ආයතනයක්ද කියලා අපි සොයා බලලා අපි ආරක්ෂා සම්පත්තිය පිළිබඳව කල්පනාකාරී වෙන්න ඕනේ. ඒ දෙවෙනි කාරණාව. තුන්වෙනි කාරණා බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා පින්නතුනි සමජීවි කතා. සමජීවිකතා කියලා කියන්නේ තමන්ගේ අයවැය සමව පවත්වාගෙන යාම. සමහර අය ඉන්නවා තමන්ගේ අවශ්‍යතාවයන් ගැන හිතන්නේ නැතුව තමන්ට එදිනදා තමන්ගේ අවශ්‍යතාවයන් ගැන නොසිතා ආශාවන් පසුපස්සේ දුවන මිනිස්සු ඉන්නවා. මේ ආශාවන් පසුපස්සේ දුවන මිනිස්සුන්ට තමන්ගේ අය පිළිබඳව අවබෝධයක් නැහැ. හැබැයි අයට වඩා වැය පක්ෂේ වැඩි. ඒ නිසා අයවැය සමව පවත්වා ගැනීමේ හැකියාවක් ජීවිත සමව පවත්වා ගෙන යාමේ හැකියාවක් ඔවුන්ට ඇත්තේ නැහැ. සමහර වෙලාවට සමහර පුජ්‍යලෝ මේ සමාජයේ ජීවත් වෙනවා ස්ත්‍රී දූර්තයන්. ඒ වගේම සුරා දූර්තයන්. ඒ වගේම දූකිලිය යෙදෙන අය. ඒ වගේම පාප මිත්‍ර සේවනයේ යෙදෙන අය. මේ ආකාරයට යම්කිසි පුජ්‍යලයක් ස්ත්‍රී දූර්ත වෙනවා නම් සුරා දූර්ත වෙනවා නම් දූකිලිය යෙදෙනවා නම් ඒ වගේම පාප මිත්‍ර සේවනයේ යෙදෙනවා නම් ඒත නැත්තා උපයන දේවල් තමන් නොදැනුවත්වම විනාශ වෙලා වැය වෙනවා. ඒ නිසා අපි කල්පනා කරන්න ඕනේ තමන්ගේ අය කුමක්ද තමන්ගේ වැය කුමක්ද උදාහරණයක් වශයෙන් අරගත්තොත් අපි දකිනවා පොකුණක් තිබෙනවා මේ පොකුණට ගලාගෙන එන ජලය පොකුණට ඇතුළු වෙන ජලය ඇතුළු වෙන ස්ථානය මේ විවරය වසා දමලා ජලයේ පිටවෙන ස්ථානයේ විවෘත කළොත් කුමක්ද සිද්ධවන්නේ? පොකුණේ තිබෙන ජලය සම්පූර්ණයෙන් පිටතට ගිහිල්ලා මෙය හිස් තැනක් බවට පත් වෙනවා. ඒ නිසා අපට පුළුවන්කම තිබෙන්නට ඕනේ පොකුණට ජලයේන ස්ථානයේ මේ විවරය විවෘත කරලා එය එළියට යන පිටවෙන දොරටුව වසා තබා ගත්තොත් අපට පුළුවන්කම තිබෙනවා මේ පොකුණ පුරවාගෙන මේ පොකුණේ ජලය පුරවාගෙන ඊ타මත්ම පිරුණු මල් වලින් පිරිච්ච ස්ථානයක් බවට පත් කරගන්න. අන්න ඒ ආකාරයට අපිට පුළුවන්කම තිබෙන්න ඕන පින්නතුනි තමන් උපයා ගන්නා දේවල් එවැගේම තමන් වැය කරන ආකාරය පිළිබඳව හොඳ අවබෝධයකින් යුක්තව කටයුතු කරනවා නම් ඒ තැනත්තාට තමන්ගේ ජීවිතය සාර්ථක කරගන්න පුළුවන්කම තිබෙනවා. ඒ තුන්වෙනි කාරණාව. බුදුරජාණන් වහන්සේ හතරවෙනිව දේශනා කරනවා උත්හාන සම්පදා ආරක්ක සම්පදා සමජීවි කතා කල්යාණ මිත්‍රතා මේ සමාජයේ ජීවත් වෙනකොට අපට විවිධාකාර පුජ්‍යලයන් ආශ්‍රය කරන් ලැබෙනවා සමහර වෙලාවට මේ සමාජය අපි අසුරු කරන්නේ හොරෙක් නම් මංකොල්ල කාරයෙක් නම් ස්ත්‍රී දූර්තයෙක් නම් දූකිලි යෙදෙන කෙනෙක් නම් අපි නොදැනුවත්වම එවැනි පුජ්‍යලයන්ගේ தත්ත්වයට වැටෙනවා ස්ත්‍රී දූර්තයා ස්ත්‍රී දූර්තයේ බඩපත් වෙනවා සුරා දූර්තය ඇසුරු කරන පුජ්‍යලයා සුරා දූර්තේ බාටපත් වෙනවා. ඒ වගේම හොරකම් කරන කෙනාට හොරකම් කරන්න සිද්ධ වෙනවා. මේ ආදී වශයෙන් අපි විවිධාකාර පාප මිත්‍ර සේවනයේ යෙදුනොත් එහෙම අපට අපේ මෙලව ජීවිතය සාර්ථක කරගන්න පුළුවන් කමක් නැහැ. ඒ නිසා බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා ගිහි ජීවිතයක් ගත කරන කුල පුත්‍රයන් වශයෙන් අපි අසුරු කරන්න ඕනේ කවුද? ශ්‍රද්ධා සම්ප්‍රදාව තිබෙන අපි අසුරු කරන්නට ඕනේ. ශ්‍රද්ධාවන්ත මිනිස්සු අපි අසුරු කරන්නට ඕනේ. ඒ වගේම සීල සම්පන්න අපි අසුරු කරන්නට ඕනේ. ඡාග සම්පන්න අපි අසුරු කරන්නට ඕනේ. ප්‍රඥා සම්පන්න අපි අසුරු කරන්නට ඕනේ. ශ්‍රද්ධාව තිබෙන මිනිස්සු අසුරු කරන මනුස්සයා ශ්‍රද්ධාවන්ත පුජ්‍යලේ බඩපත් වෙනවා. ඒ වගේම සිල්වත් පුජ්‍යලේ අසුරු කරන පුජ්‍යලයා සිල්වතේ බඩපත් වෙනවා. එවැගේම පරිත්‍යාගශීලී මිනිසුන් ඇසුරු කරන පුජ්‍යලයා පරිත්‍යාගශීලී බඩපත් වෙනවා. ප්‍රඥාවන්ත මිනිසුන් ඇසුරු කරන පුජ්‍යලයා කල්පනා කරනවා මම ගාව ලෝභය, ద్వේෂය, මෝහය, ඊර්ෂ්‍යාව, ක්‍රෝධය, වෛරය, පරිගැනීම ආදී සිතුවිලි මම ගාව තිබුණොත් මම කරන්නේ මේ සමාජයට අයහපත් වන දේවල්. එයි මගේ හදවත ඊර්ෂ්‍යාවෙන් පිරීලා මගේ හදවත වෛරයෙන් පිරීලා මගේ හදවත ක්‍රෝධයෙන් පිරීලා මගේ හදවත පුරාවටම ලෝභය මගේ හදවත පුරාවටම ද්වේෂය මගේ හදවත පුරාවටම මෝහයයි තිබෙන්නේ ඒ නිසා මෝහයෙන් යුක්ත පුජ්‍යලයා ලෝභයෙන් යුක්ත පුජ්‍යලයා ද්වේෂයෙන් ඊර්ෂ්‍යාවෙන් ක්‍රෝධයෙන් වෛරයෙන් පරිගැනීම ආදී මෙන්න මේ අකුසල සිතිවිලි වලින් ක්ලේශ ධර්මයන්ගේ යුක්ත පුජ්‍යලයා සිද්ධ කරන්නේම වැරදි ක්‍රියාකාරකම් ඒ නිසා ප්‍රඥාවන්තයන් ඇසුරු කරන පුජ්‍යලයා තේරුම් අරගන්නවා කල්පනා කරනවා මම මේ වගේ ඈත් වෙන්න අවශ්‍යයි ඒ නිසා ඒ වගේ ඈත් වෙලා ප්‍රඥාවන්ත පුජ්‍යලයෙක් වශයෙන් ඒ වගේම ප්‍රඥා සම්පන්නව හරි දේ මොකක්ද වැරදි දේ මොකක්ද ඒ වගේම කළ යුත්තේ මොකක්ද නොකළ යුත්තේ මොකක්ද කිව යුත්තේ මොනවද නොකිව යුත්තේ මොනවද කියලා කල්පනා කරලා ප්‍රඥාවන්තයන් ඇසුරු කරන පුජ්‍යලයා ක්‍රියා කරනවා මෙන්න මේ ආකාරයට බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා පින්නතුනි අපිට මෙලව ජීවිතය හිත පිනිස මෙලව ජීවිතයේ සුව පිනිස මෙලව ජීවිතය සාර්ථක කරගන්න අපට අවශ්‍යයි උත්හාන සම්පදාව. ඒ වගේම ආරක්ක සම්පදාව. ඒ වගේම සමජීවිකතාව. ඒ වගේම කල්යාණ මිත්‍රත්වය කියන මෙන්න මේ කාරණා අපේ ජීවිතයට ළඟා කරගන්න පුළුවන් නම් අපිට අපේ මෙලව ජීවිතය සාර්ථක කරගන්න පුළුවන්කම තිබෙනවා. දෙවනුව බුදුරජාණන් වහන්සේ පැහැදිලි කරනවා පරලොව ජීවිතය සාර්ථක කර ගැනීමට ඉවහල් වෙන කාරණාවන් හතරක් තිබෙනවායි කියලා. චත්තාරෝ මේ බ්‍රාහමණ කුල පුත්තස්ස ධම්මා සම්පරාය හිතාය සම්වත්තා සද්දෝ කුල පුත්තෝ බහුම් පුඤ්ඤං පසවති. බොහෝ පින්කම් කරන්න පෙළඹෙන්නේ කවුද? සද්ධාවන්ත පුජ්‍යලයා. සද්ධාවන්තයා තමයි ධර්ම දේශනාවන් ශ්‍රවණය කරන් කය වචන දෙකේ සංවරය තමයි සීලය කියලා කියන්නේ. ඒ වගේම පානාති පාතා දීවා විරමන්තස්ස වත්ත ප්‍රතිවත්තං වා පූරෙම් තස්ස චේතනාදීව ධම්මා සීලං අපිට ප්‍රාණඝාතේ ආදී අකුසලයන්ගෙන් ඈත් වෙලා වත් පිළිවෙත් පුරණ පුජ්‍යලේ බාටපත් වෙනකොට අන්න ඒ තනත්තාගේ හදවතේ ඇතිවන සිතුවිලි වලට කියනවා පින්නතුනි සීලය කියලා. එහෙමනම් ප්‍රාණඝාතයෙන් අපි වෙන් වෙන්නට ඕනේ. සොරකම් කිරීමෙන් වෙන් වෙන්නට ඕනේ. කාමයේ වරදවා හැසිරීමෙන් වෙන් වෙන්නට ඕනේ. ඒ වගේම බොරු කීම, කේලම් කීම, පරුස වචන කීම, හිස් වචන කීම මේ වගේ අපි ඈත් වෙන්න ඕනේ. ඒ වගේම අවිද්‍යාව, ව්‍යාපාදය, මිත්‍යා දෘෂ්ටිය කියන මෙන්න මේ වගේ ඈත් වෙන්න ඕනේ. ඒ කියන්නේ අපේ බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා පින්නතුනේ මේ ලෝකේ උපන්නා වූ කුජලයාගේ සිත, කය, වචනය කියන තුන් දොරින් වැරදි 10ක් සිද්ධ වෙනවා. ඒ වැරදි 10 තමයි මා මුලින් සඳහන් කළේ ප්‍රාණඝාතින් අපි ඈත් වෙන්න ඕනේ. යම්කිසි කුජලයේ ප්‍රාණඝාතයෙන් ඈත් වූ පමණින් සිල්වත් එක් වෙන්න පුළුවන් කමක් නැහැ. අපි පාණාති පාතා වේරමණී සික්ඛාපදං සමාදියාමි කියලා ශික්ෂාපදයක් සමාදන් වෙනවා. ප්‍රාණඝාතයෙන් ඈත් වෙනවා ඈත් වෙලා ශික්ෂාපදයක් සමාදන් වෙනවා. මොකක්ද මේ සමාදන් වෙන ශික්ෂාපදය? පාණාතිපාතං පහාය, පාණාතිපාතා පටිවිරතෝ, නිහිත දණ්ඩෝ, නිහිත සත්තු, ලජ්ජී, දයාපන්නෝ, සබ්බපාන භූතේසු හිතානුකම්පී විහෙරති. <clears throat> අපි ප්‍රාණඝාතයෙන් ඈත් වෙලා ඒ ප්‍රාණඝාතයෙන් ඈත් වූ පුජ්‍යලයාගේ හදවතේ තිබෙන්න ඕනේ ආදරය, දයාව, කරුණාව, මෛත්‍රිය මෙන්න මේ සිතුවිලි අපේ හදවතේ නැතිනම් ඒතනත්තාට සිල්වතෙක් වෙන්න පුළුවන් කමක් නැහැ. ඒ වගේ අපි බොරුවෙන් ඈත් වෙනවා. බොරුවෙන් ඈත් වූ පුජ්‍යලයා සිල්වතෙක් වෙන්නේ කොහොමද? මුසාවාදාම් පහාය මුසාවාදා පටිවිරතෝ සත්‍යවාදී සත්‍යසන්දෝ හේතු පච්චේකෝ අවිසංවාදකෝ ලෝකස බොරුවෙන් ඈත් වෙලා අපි ඇත්ත කතා කරන පුජ්‍යලේ බඩපත් වෙන්න ඕනේ. ඇත්ත කතා කරන්න ඕනේ. සත්‍ය සමග ගලපන්නට ඕනේ. ඒ වගේම යම් යම් පුජ්‍යලයන් සමග විසංවාද නොකර වාද විවාද නොකර අපි සාකච්ඡාව සම්මන්ත්‍රණය මෙන්න මේ දේවල් සිද්ධ කරනවා නම් පින්නතුනි අපට අපේ සත්‍ය වචනය ආරක්ෂා කරගන්න පුළුවන්කම ලැබෙනවා. ඒ වගේ තමයි අපි කේලම් කියනවා. කේලම් කීම කියන්නේ හොඳින් ඉන්න අය තරහ කරන වචන ප්‍රකාශ කරනවා. අපි ඒ වගේ ඈත් වෙන්න ඕනේ. මුසා අපේ ඒ කේලමෙන් ඈත් වෙලා පිසුනා වාචං පහය පිසුනා වාචා පටිවිරතෝ න ඉමේ සංසුත්වාන අමුත්‍රාක්ඛාතා ඉමේ සංවා භේදාය න අමුත්‍ර වාසුත්වා න ඉමේ සංඅක්ඛාතා ඉමේ සංවා භේදාය සමහර අය ඉන්නවා මෙතන කියන දෙයක් අහගෙන ගිහිල්ලා තවත් යනක කියනවා එතන ඉන්න අය බිඳවීමේ අපේක්ෂාවෙන් ඒ වගේම තවත් තැනක අහපු දෙයක් අහගෙන ඇවිල්ලා මෙතන කියනවා මෙතන ඉන්නයි බිඳවනවා කියන අපේක්ෂාවෙන් බුදුරජාණන් වහන්සේ දේශනා කරන පින්නතුනි අපි මෙන්න මේ தත්වයෙන් ඈත් වෙන්න ඕනේ. මේකට තමයි කේලම කියන්නේ. කේලම් කීම කියන්නේ පින්නතුනි හොඳින් ඉන්න පිරිසක් අතර අසමගිය ඇති කරවන අසමගිය ඇති කරවීමේ චේතනාව ඇතිව අපි සත්‍ය වචනයක් හෝ වේවා බොරුවක් හෝ වේවා ප්‍රකාශ කරනවා නම් ඒකට කියනවා කියලාම කියලා. ඒ නිසා අපි මෙලව ජීවිතය සාර්ථක කරගැනීමේ අපේක්ෂාව තිබෙන පුජ්‍යලයා වගේම පරලොව ජීවිතය සාර්ථක කරගන්න කල්පනා කරන කෙනා ගාව තිබෙන්නට ඕනේ සත්‍ය වචන වගේම පැහැදිලි පිරිසිදු මෘදු මොලොක් වචන. කේලමින් ඈත් වෙලා අනිත් අයට ප්‍රිය උපදවන වචන අපි කතා කරන්න ඕනේ. අන්නේ තැනත්තාට පුළුවන්කම තිබෙනවා තමන්ගේ පරලොව ජීවිතය සාර්ථක කරගැනීමට අවශ්‍ය කරන සීලය ආරක්ෂා කරගන්න. ඊළඟ බුදුරජාණන් වහන්සේ පැහැදිලි කරනවා පින්නතුනි තුන්වෙනි කාරණාව ඡාග සම්පදා. අපි මසුරු මලකමින් ඈත් වෙලා ඒ වගේම ලෝභයෙන් ඈත් වෙලා අපිට පුළුවන්කම තිබෙන්නට ඕනේ පරිත්‍යාගශීලී තියුක්තව කටයුතු කරන්නට. පරිත්‍යාගශීලීත්වය කියලා කියන්නේ අපට පුළුවන්කම තිබෙන්නට ඕනේ තමන් දෙහැමින් උපයා සපේ මාතා පිතූනං සුඛේති කියන මෙන්න මේ කාරණාවන් හතර උපයෝගී කරගන්න පුළුවන්කම ලැබෙනවා. ඒ නිසා බුදුරජාණන් වහන්සේගේ ධර්ම දේශනාව අනුගමනය කරන උන්වහන්සේ දේශනාකට වදාළ ධර්මය අනුගමනය කරන එහි ක්‍රියාකාරීව නියැලෙන පිරිසක් හැටියට අපි කල්පනා කරන්න ඕනේ අපි හැමදෙනාටම මේ දුර්ලභ වූ මිනිසත් බවක් අපි ලබාගෙන තිබෙන්නේ. ඒ දුර්ලභ වූ මිනිසත් බවක් ලබාගත් හැමෝටම මෙලව ජීවිතය සාර්ථක කරගන්න පුළුවන් කමක් නැහැ. හැමෝටම පරලොව ජීවිතය සාර්ථක කරගන්න පුළුවන් කමක් නැහැ. ඒ නිසා සාර්ථක මිනිසෙක් බවට පත්වන්නට නම් අනිවාර්යයෙන්ම මේ කාරණාවන් අට තමන්ගේ ජීවිතයට සම්බන්ධ කරගත යුතුමයි. ඒ නිසා පින්වත් ඔබ හැමදෙනාම මේ අවස්ථාවේදී ශ්‍රී ලංකා ගුවන්විදුලි සංස්ථාව ඔස්සේ විසුරුවා හරින්ට යෙදුන මේ ධර්ම දේශනාව ශ්‍රවණය කරන්ට යෙදුන ලොව පුරා විසිරී පැතිරී සිටින සියලුම දෙනා කල්පනා කරන්ට ඕනේ මේ අවස්ථාවේදී දේශනා කළ ධර්මය අපේ ජීවිතයට අපි සම්බන්ධ කරගන්නවා. අපේ බුදුරජාණන් වහන්සේ දේශනා කළ අපින්නතුනි මේ ලෝකයේ පුජ්‍යලයෝ හතර දෙනෙක් ඉන්නවා. කවුද මේ හතර දෙනා? තමෝ තම පරායන. තමෝ ජ්‍යෝති පරායන ජ්‍යෝති තම පරායන ජ්‍යෝති ජ්‍යෝති පරායන සමහර මිනිසුන් ඉන්නවා අඳුරේ ඉපදිලා තමන්ගේ ජීවිතය අඳුරෙන් අඳුරටම අරගෙන යනවා වැරදි ක්‍රියාකාරකම් සිද්ධ කරලා මේ අවස්ථාවේදී මේ සිහිපත් කරන්ට යුතුන කාරණාවන් අනුගමනය නොකරමින් තමන්ගේ ජීවිතය අඳුරු කරගන්නවා. නමුත් අපට පුළුවන්කම තිබෙනවා නම් මේ කාරණාවන් අනුගමනය කරලා මේ කාරණාවන් අට ජීවිතයට සම්බන්ධ කරගෙන තමන්ගේ ජීවිතය අඳුරෙන් ආලෝකේ කරා අරන් යන්න පුළුවන්කම තිබෙනවා. ඒ වගේම තව පිරිසක් ඉන්නවා ආලෝකයේ ඉපදුනත් වැරදි ක්‍රියාකාරකම් කරලා තමන්ගේ ජීවිතය ආලෝකයෙන් අඳුර කරා අරගෙන යනවා. නමුත් තව කෙනෙක් ඉන්නවා ආලෝකයේ ඉපදලා තමන්ගේ ජීවිතය ආලෝකයෙන් ආලෝකයේ කරා අරගෙන යනවා. අපට පුළුවන්කම තිබෙනවා නම් පින්වත්නි අඳුරෙන් ආලෝකයට ගමන් කරන්න ආලෝකයෙන් ආලෝකය කරා ගමන් කරන්න පුළුවන් නම් අපේ මෙලව ජීවිතයත් පරලොව ජීවිතයත් සාර්ථකත්වයට පත් කරගන්න පුළුවන්කම ලැබෙනවා ඒ නිසා පින්වත් හැමදෙනාම කල්පනා කරන්න මේ ලබාගත් මනුස්ස ජීවිතය සාර්ථක මනුෂ්‍ය ජීවිතය බාරපත් කරගන්න මේ දේශනා කරන්ට දෙන ධර්ම කාරණාවන් සියල්ලක්ම තමන්ගේ හදවතේ තැම්පත් කරගන්නවා. ඒවා ධාරණය කරගන්නවා. ඒ වගේම එදිනදා ජීවිතයට සම්බන්ධ කරගෙන අපේ මෙලව ජීවිතය සාර්ථක කරගෙන අපේ පරලොව ජීවිතය සාර්ථක කරගෙන අපේ සම්මා සම්බුදුරජාණන් වහන්සේ දේශනා කොට වදාළ උතුම් වූ අමා මහ නිවනින් සැනසීම සාක්ෂාත් කර ගැනීමට මෙතෙක් වේලා දේශනා කරන් තිබෙන මේ සියලු ධර්ම කාරණාවන් හේතු වේවා උපනිශ්‍රේ වේවා වාසනාම වේවා කියලා හැමදෙනාම සාදුකාරයක් පවත්වලා පින් අනුමෝදන් වෙන්න ගන්න ආකාසට්ඨා ච බුම්මට්ඨා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු ලෝක සාසනං චිරං රක්ඛන්තු ධම්ම දේශනං චිරං රක්ඛන්තු මං පරන්ති සාදු සාදු සාදු එම උතුම් උතුම් වූ ධර්මානුශාසනා පවත්වා වදාළ ගෞරවනීය ධර්මදේශකයාණන් වහන්සේ මහව ඉපලෝගම ශ්‍රී බෝධිරුක්කාරාමාධිකාරී ශ්‍රී ලංකා බෞද්ධ හා පාලි විශ්වවිද්‍යාලයේ පාලි අධ්‍යනාංශයේ අංශාධිපති මහාචාර්ය පූජනීය මොරගොල්ලාගම උපරතන ස්වාමීන් වහන්සේ ගරුතර ධර්මදේශකයන්න් වහන්සේට නිර්වාණ ධර්මය අවබෝධ වීම පිණිස මෙම ධර්මානුශාසනාවේ කුසල බලය හේතු වාසනා වේවා. තුනුරුවනේ ආශිර්වාදේ සහ සියලුම දිවි රැකවරණ උන්වහන්සේට ලැබේවා. සාදු සාදු සාදු. ඔබටත් පුළුවන් මෙවන් උතුම් වූ ධර්මානුශාසනාවක ඉදිරිදායකත්වයක් ලබා ගැනීමට. අවතන්න අපගේ ආගමික අංශයට දුරකථන අංකය 01112 6971 40. සදහැවතුනි ඔබ සැමටම සම්මා සම්බුදු සරණයි.